වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපට ලැබී තිබෙන මාතෘකාව අංගුත්තර නිකායේ තික නිපාතේ පුද්ගල වර්ගයට අයත් වෙන ද්විචක්කු සූත්‍රයයි. ඒ ද්විචක්කු සූත්‍රයේහි අන්තර්ගත වෙන එක්තරා ගාථා ධර්මයකුයි අපි අද මාතෘකා කරගන්නට යෙදුනේ මේ ධර්ම දේශනාව සඳහා. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණෙනි මේ ලෝකයේහි පුද්ගලයෝ තුන් දෙනෙක් विद्यमान වෙනවා. ඒ කෙබඳු තුන් දෙනෙක්ද? එක්කෙනෙක් තමයි අන්ධ පුද්ගලයා, දෙවැනියා තමයි එක්කසක් පෙනෙන පුද්ගලයා තුන්වැනියා තමයි දැසම පෙනෙන පුද්ගලයා. මෙන්න මේ බඳු පුද්ගලයෝ තිදෙනෙක් මේ ලෝකයේ තුල विद्यमान වෙනවයි කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ තුල ඒ අය පිළිබඳව වෙන් වෙන්වගෙන පැහැදිලි කිරීමක් කරනවා. අන්ධයාය කියලා කියන්නේ දැසම නොපෙනෙන පුද්ගලයා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දැස නොපෙනෙන කෙනා හැටියට මෙහි හඳුන්වන්නේ අපි මේ ලෝකයේ දකින භෞතික දැස නොපෙනෙන කෙනා නෙවෙයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥා ඇස අන්ධ වූ තැනැත්තයි මෙතන අන්ධයා හැටියට සඳහන් කරන්නේ. උන්වහන්සේ ඒ පළවෙනි පුද්ගලයා විස්තර කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් මේ ලෝකයේ දියුණුව සඳහා භෞතික වශයෙන් ලැබිය යුතු යම්කිසි සම්පතක් වේද ඒ වගේම ඒ සම්පත ලබන්නට සහ දියුණු කරගන්නට යම්කිසි ප්‍රඥා චක්සුසයක් ප්‍රඥාව නැමැති ඇසක් යම් කෙනෙකුට අවශ්‍ය වෙනවද මේ ප්‍රඥා ඇස ඒ කියන්නේ භෞතික සම්පත් ලබා ගැනීම සහ දියුණු කර ගැනීම පිළිබඳව ප්‍රඥාව යම් කෙනෙකුට නැත්නම් ඒ ඇස අන්ධයි කියලා කියන්නට සිදු වෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙකුට කුසල අකුසල ධර්මයන් පිළිබඳව සාවජ්‍ය අනවජ්‍ය ධර්මයන් පිළිබඳව හීන ප්‍රනීත ධර්මයන් පිළිබඳව ඒ වගේම කන්හ සුඛ ඒ කියන්නේ කළු ධර්ම සුදු ධර්ම හැටියට මෙහි දක්වන්නේ කුසල අකුසල ධර්මමයි ඒ බඳු ධර්මයන් තෝරා බේරා වෙන් කරගෙන අසත් ධර්මයෙන් වැළකීලා සත් ධර්මයේ ඇසුරු කරන්නට අකුසල ධර්මයෙන් වැළකීලා කුසල ධර්මයේ ඇසුරු කරන්නට සුදුසු ප්‍රඥාව යම් කෙනෙකුට නැත්නම් ඒ ඇසත් අන්ධයි කියලා සඳහන් කරන්නට සිදු යම් කෙනෙකුට භෞතික වස්තු උපදවන්නට සහ දියුණු කරන්නට අවශ්‍ය ප්‍රඥාව නැතිනම් ඒ අතින් ඒ තනත්තා අන්ධයි ඒ වගේම යම් කෙනෙකුට මේ කුසල කුසල ධර්මයන් නිවැරදිව හඳුනාගෙන අසත් ධර්මයෙන් වැළකීලා සත් ධර්මයේ ඇසුරු කරන්නට සුදුසු ප්‍රඥාව නැත්නම් ඒ අසත් අන්ධයි මේ කියන ලද දැසම යම් කෙනෙකුට නැතිනම් ඒ තනත්තා අන්ධ පුද්ගලයාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මේ සූත්‍රයේදී පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන කරුණ තමයි අපට මේ බාහිර ලෝකයේ දකින්නට දැසක් තියෙනවා සේම දිවි පැවැත්ම සඳහා මේ ලැබූ මනුෂ්‍යත්වය අර්ථවත් කර ගැනීම සඳහා අපට දෙයාකාර ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ තමයි ලෞකික ජීවිතයේ දියුණු කරගන්නට භෞතික සම්පත් දියුණු කරගන්නට අවශ්‍ය ප්‍රඥාව සහ කුසල අකුසල ධර්මයන් වෙන්කොටගෙන ලෝකෝත්තර පක්ෂයේ වැඩි දියුණු කරගන්නට අවශ්‍ය ප්‍රඥාව. මෙන්න මේ දෙයාකාර ප්‍රඥාව තියෙනවා නම් කෙනෙකුට දැසම තියනවා හා සමානයි. එයින් මේ දැසම යම් කෙනෙකුට ඒ දෙයාකාර ප්‍රඥාවම නැතිනම් ඒ තනත්තා අන්ධෙක් හා සමානයි. ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි එක ඇහක් පමණක් තියෙන පුද්ගලයා. ඒ කියන්නේ යම් කෙනෙකුට භෞතික ලෝකයේ භෞතික සම්පත් ලැබීම සහ දියුණු කිරීම පිළිබඳව එක්තරා නුවණක් තියෙනවා. නමුත් ඒ පුද්ගලයා කුසල කුසල ධර්මයන්, සාවජ්‍ය අනවජ්‍ය ධර්මයන්, ඒ වගේම සද්ධර්මය අසද්ධර්මය වෙන්කොටගෙන අසද්ධර්මයෙන් වැළකීලා සද්ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය ප්‍රඥාව ඒතනත්තා සතුව නැහැ. එහෙමනම් එක ඇසක් නැහැ, එක් ඇසක් පමණක් තියනවා කියලා කියන්නට පුළුවන්. ඒ බඳු පුද්ගලයා එකස් පුද්ගලයෙක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එබඳු පුද්ගලයා භෞතික වශයෙන් යම්කිසි දියුණුවකටපත් වෙනවා. යම්කිසි ඉහළ තලයකට යන්නට පුළුවන්. ඒ පුද්ගලයාට අලුතෙන් ධනය උපදවන්නත්, ඒ වගේම ලැබූ ධනය සංරක්ෂණය කරගන්නට සහ වැඩි දියුණු කරගන්නටත් යම්කිසි හැකියාවක් ඥානයක් තියෙනවා. නමුත් ඒ තනත්තාට කුසල අකුසල ධර්ම පිළිබඳව කිසිම හැඟීමක් ඇත්තේ නැහැ. ඒ වගේම හොඳ නරක පිළිබඳව සද්ධර්මයේ අසද්ධර්මයේ පිළිබඳව වෙන්කොටගෙන නිවැරදිව ක්‍රියා කරන්නට අවශ්‍ය ප්‍රඥාව ඔහු සතුව නැති නිසා ඒ තනත්තා ධනය හම්බ කිරීමට සහ පැවැත්ම සඳහා Tamanට හිතුණු ඕනෑම ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතනදී Taman සොරමරකම් කරලා යමක් උපයනවා වෙන්නට පුළුවන්. ඒ වගේම නොඑක් අයථා ක්‍රම වලින් සතකපට කම් වලින් වෙලහෙළඳාම් කරලා යම් යම් දේ උපයනවා වෙන්නට පුළුවන්. අනුන්ට තාඩන පීඩන කරලා නොඑක් ආකාරයේ පාප ධර්මයන්ට යොමු වෙලා හෝ Tamanගේ ධනය සංරක්ෂණය කරගන්නට සහ වැඩි දියුණු කරගන්නටත් නැති ධනය උපයා ගන්නටත් ඒ තනත්තා ක්‍රියාත්මක වෙනවා. එතනදී භෞතික වශයෙන් යම්කිසි ඉහළ තලයක ජීවත් වෙනවා වගේ පේනවා. නමුත් manussත්වය අතින් ගත්තොත් ඊටාම පරිහානිකර තත්වයකට ඒ පුද්ගලයා ඇද වැටෙනවා. එහෙම වෙන්නේ කොහොමක් නිසාද? අර භෞතික ධනයේ ඉපැයීම පිළි පිළිබඳව නුවණැස පමණයි එතනත්තා සතු වෙන්නේ කුසල කුසල ධර්මයන් වෙන්කොට මනස සංරක්ෂණය කිරීම සහ මනස දියුණු කර ගැනීම පිළිබඳව ප්‍රඥාව එතනත්තාට ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ මෙතනදි පැහැදිලි කරනවා ඔහුට මේ කුසල කුසල ධර්මයන් ඒ වගේම සාවජ්‍ය අනවජ්‍ය ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් කන්හ සුඛ සප්පටි භාග ධර්මයන් දැන ගැනීමේ නුවණ නැති නිසායි එක හැක් පමණක් තියෙනවායි කියලා සඳහන් කරන්නේ. මේ වචන කිහිපය අපේ අවධානයට විශේෂයෙන් යොමු විය යුතු කරුණු. කුසල කුසල ධර්ම. කුසල කුසල කියලා කිව්වහම ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ ප්‍රාණඝාතය අකුසලයක්, අදත්තාදානය අකුසලයක්. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නට පුළුවන් නම් අදත්තාදාන ආදියෙන් වෙන් වෙලා ඉන්නට පුළුවන් නම් ඒ තැනත්තා අකුසලයෙන් වැළකීලා ඉන්නවාය කියන එක්තරා හැඟීමක් බොහෝ දෙනා සතුව තියෙනවා. ඒ කාරණේ වැරදි නැහැ නිවැරදි. නමුත් පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕන කුසල කුසල ධර්මයන් පිළිබඳව විනිශ්චය කිරීමේදී බාහිර කරුණු වලට වඩා අතිශයින් වැදගත් වෙන්නේ අපේ මනස පිළිබඳව කරුණු. මානසික తত্ত্বය කෙබඳු තලයකද පවතින්නේ? අපේ මනස කිලිටි ස්වභාවයෙන්ද පවතින්නේ අපේ මනස පවිත්‍ර ස්වභාවයෙන්ද පවතින්නේ අන්න ඒ මතයි කුසල කුසල ධර්මයන් තීරණය කළ යුත්තේ කුසල් මොනවාද කියලා අසුවහම අපි බොහෝ වෙලාවට පිළිතුරු දෙන්නේ දන් දීම කුසලයක් සිල් රැකීම කුසලයක් භාවනා කිරීම කුසලයක් ඒ පිළිතුරු වැරදි නැහැ නමුත් ඒ සිල් රැකීම, භාවනා කිරීම, දන් දීම කියන වචන සඳහන් වුණු පමණට එබඳු ලෝක සම්මත ක්‍රියාවක යෙදුණු පමණට අපේ මනස නිසි හැඟීම මත නැතිනම්, නිවැරදි චේතනාව මත නැතිනම් ඒ තනත්තා හොඳ කුසලයක් කරගන්නවායි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් බාහිර ලෝකයේ සම්මත වුණු පමණට අහවලා ප්‍රාණඝාතයක් කළා, අහවලා වරදක් කළා, මේ තනත්තා කුසලයක් කළා, මේ තනත්තා හොඳ දෙයක් කළා කියලා ලෝකයේ සම්මත ආකාරයකින් යම් මිනුම් දණ්ඩකින් මැන්නට අපට මේ කුසල අකුසල ධර්ම කතාවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ ලෝක සම්මත මිනුම් දණ්ඩට වැඩිය අපේ මනස පිළිබඳව අපේ හදවතින්ම නැග දැනගෙන අව්‍යාජ හැඟීමෙන් අපි දෙන තීරණයයි. ඒ නිසා අපේ හැඟීම් පිළිබඳව අපේ සිතුවිලි පිළිබඳව කල්පනා කරලා බලද්දී පිරිසිදු චේතනා ඇති වුණා නම් ඒකට දානයයි කිව්වත් සීලයයි කිව්වත් භාවනාවයි කිව්වත් වෙන නමක් කිව්වත් අපේ මනසේ පැහැපත් බවක් ඇති වෙලා තියෙනවා නම් එතන තියෙන කුසලය. එය සත්‍යයට මෙලවත් පරලවත් සැපගෙන දෙනවා. ඒ මනස පිරිසිදු මොහොතේම යම්කිසි සතුටක්, සුවයක්, සොම්නසක්, සැනසීමක් ඒ තැනට වෙනවා ඒ හැඟීම් වලේ චේතනාවල විපාකයේ වශයෙන් මතුවනාගත සංසාරයේ යහපත් සැප විපාක ලබා දෙන්නට සමත් වෙනවා යම් කෙනෙක් ඒ විදිහේ කුසලයක් කරනවා කියලා ලෝක සම්මතයේ තිබුණා වුණත් එබඳු තැනකදී මනස කිලිටි කරගන්නවා නම් මනස අඳුරු කරගන්නවා නම් මනසේ ශක්තිය පරිහානියට හෙලා ගන්නවා නම් අන්න ඒ අඳුරු ස්වභාවය ඒ තනත්තාට ඒ මොහොතේ දුක පිණිස පවතිනවා අපහසු අසහනය පිණිස පවතිනවා මතු අනාගත සංසාරයේ දුක් විපාක ඇති කරන්නට හේතු වෙනවා ඒ නිසා මේ කුසල අකුසල ධර්මයන් දැනගන්නවා කියලා කියන්නේ ලෝක සම්මතයේ ඒ හැටියට ලෝකේ නම් කරලා තියෙන හැටියට මේ මේ කරුණු පව්කම් මේ මේ කරුණු පින්කම් කියලා ගොඩවල් වෙන් කරගෙන ඒවා මත පමණක් අපේ මනස පැවැත්වීම නෙමේ මේ කුසල කුසල ධර්මයන් අපේ මනස තුලින් උපදින්නේ කොහොමද කියන ආකාරයෙන් නිවැරදිව හඳුනාගෙන මනස කෙලසෙන්නට නොදී කුසල ධර්මයන් තුල පවත්වන්නට යම් කෙනෙක් දක්ෂ නම් ඒ තනත්තාට ඒ පිළිබඳව ප්‍රඥා ඇස තියෙන කෙනෙක්ගේ කියලා කියන්නට පුළුවන්. එහෙම නැතිනම් ඒ ඇස අන්ධයි කියලා එහෙම නැත්නම් ඒ ඇස නොපෙනෙනවයි කියලයි හඳුන්වන්නට තියෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණය තමයි සාවජ රාජ්‍ය අනරාජ්‍ය ධර්මයක්. ඒ කියන්නේ මේ ධර්මතා මේ කාරණේ වැරදි මේ කාරණේ නිවැරදි කියලා වෙන් කරගන්නට පුළුවන් හැකියාව තියෙනට ඕනේ. සමාජයේ කටයුතු කරද්දී බොහෝ දෙනෙක් තම තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නට ඕන වුනහම වැරදිද නිවැරදිද කියන කාරණේ තම තමන්ට ඕන හැටියට අර්ථකථනය කරන්නට උත්සාහ කරනවා. සමහරු කියන්නේ තමන්ට නැතිනම් තමන් නිර්ධන්නම් තියෙන තැනින් යමක් ගත්තට වරදක් නැහැ. ඒ වගේම මේ ලෝකේ දේවල් පහළ වෙලා තියෙන අපි අපි හැමෝටම සාධාරණ විදිහටයි ඒ නිසා අපට නැතුව යම් පිරිසක් ඒවා භුක්ති විඳිනවා නම් එතනින් ටිකක් ගත්තට ඒක 아무තු අකුසලයක් නෙමෙයි ඒක 아무තු පාපයක් නෙමෙයි කියලා Tamanගේ වාසියට දේවල් විග්‍රහ කරලා වරද නිවරද තීරණය කරන්නට උත්සාහ කරන අවස්ථා අපි සමාජය තුල නැතරම් දැකලා තියෙනවා. නමුත් එතනදී ඒ අනුන්ගේ දේ Tamanට ලැබෙන්නට ඕනේ කියලා කල්පනා කරන තැනැත්තා Taman සන්තක දෙයින් අන් අයටත් ලැබෙන්නට ඕනේ කියලා මොහොතකට කවදාවත් හිතන්නේ නැහැ. අන්න ඒක තමයි එතන තියෙන දුබලකම. Tamanට ලැබුණු දෙයින් අතීතයේ මිනිස්සු කුමරක් ගොවිතැන් කළා නම් ඒ කුමර කපලා ගන්නකොට එක් කොටසක් ස්වල්පයක් හරි ඉතුරු කරනවා කුරුල්ලන් ආදියට කාලබඩ පුරව ගන්නට. ඒ කුමක් නිසාද? ඒ මිනිස්සු කල්පනා කළා මේ භූමිය පරිහරණය කරන්නේ අපට පමණක් යැපෙන්නට නොවේ ලෝකේ හැම දිනාටම පොදුයි මේ භූමිය මේ ගහකොළ ඒ වගේම අපි වගා කරන මේ සස්්‍ය සම්පත් මේවා මිනිස්සෙයින්ට විතරක් නෙමේ සතා සිව්පාවට පවා පොදු දේවල් කියලා කල්පනා කරපු නිසායි කොයි තරම් දුප්පත් මිනිස්සෙකුණත් Tamanට ලැබෙන දේෙන් සතා සිව්පාවට කොටසක් වෙන් කරන්නට පුරුදු වෙලා හිටියේ ගහකින් ගෙඩියක් කඩනවා නම් ඒ ගහේ සත්තුන්ට ගෙඩි කිහිපයක් හරි ඉතුරු කර කරන්නට පුරුදු වුණා. ගහකින් මල් ටිකක් කඩනවා නම් සත්තුන්ට පැණි ටිකක් දීලා යන්නට ගහේ පළ දරන්නට මල් කීපයක් හරි ඉතුරු කරන ස්වභාවයක් තිබුණා. නමුත් අද සමාජය තුළ අන් අයට වැඩිපුර තියෙනවා අපි ඒවා ගත්තට කමක් නැහැ අපිට නැති නිසා කියලා හිතන තර්ක කරන මිනිස්සු ඒ Taman ලද දෙයින් අනුන්ටත් යමක් ලැබිය යුතුයි කියලා මොහොතකටවත් හිතන්නේ නැහැ. එහෙමනම් ඔවුන් ඒ වරද නිවරද තීරණය කරන්නට උත්සාහ කරන්නේ තමන්ට වාසිජනක වාසිසහගත විදිහට විනා ලෝක සම්මත ආකාරයටවත් එහෙම නැත්නම් සද්ධර්මය අසද්ධර්මයේ ඇසුරු කොටගෙනවත් නොවේ තමන්ට රුචිකත්වය අනුවයි. ඉතින් ඒ විදිහට අර තමන්ගේ භෞතික සම්පත් දියුණු කරගන්නට උත්සාහ කරන පුද්ගලයා තමන් ලැබූ දේ වැඩි දියුණු කරගන්නට උත්සාහ කරන පුද්ගලයා ඒ පිළිබඳව ක්‍රියාකාරී වෙනවා විනා මේ හොඳ නරක පිළිබඳව අවබෝධය මිනුම් දණ්ඩ පැත්තකට වීසි කළොත් එතනින් එහාට ඒ ඇහැ අන්ධ කරගෙනයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හීන ප්‍රනීත ධර්ම පිළිබඳව. හීන ධර්ම ප්‍රනීත ධර්ම කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ බොහෝ දෙනා කල්පනා කරන්නේ අපි මේ ලෝකේ ඉපදිලා ඉන්නේ හැකිතාක් පංචේන්ද්‍රයන් පිනවන්නට බොහෝ දෙනා කතා බහ කරනවා අපි නිවන් දකින්නට ඕන අපි ගුණධම් වඩන්නට ඕන මේවා පිළිබඳව නොඑක් විට කතා බහ කරනවා නමුත් ඒ ක්‍රියාත්මක වෙද්දී ඒ අය තුළ දකින්නට තියෙන දුබලකම තමයි බොහෝ වෙලාවට ක්‍රියාකාරී වෙන්නේ මේ භෞතික සම්පත් විඳීමමයි මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම වාග්ය එහෙම නැත්නම් අපි මේ මනුස්ස ලෝකෙට ඇවිත් තියෙන්නෙම මේ භෞතික සම්පත් විඳින්නටමයි කියන ආකාරයේ එක්තරා දුබල හැඟීමකින් ක්‍රියාත්මක වෙන බව පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ භෞතික සම්පත් විඳින්නටත් ඕන මානසික සම්පත් විඳින්නටත් ඕන. භෞතික සම්පත් විඳ පමණින්ම මනුෂ්‍ය ජීවිතයක් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. කෙනෙක් සතුව මානසික සම්පත්තියකුත් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මානසික ගුණධර්ම තියෙන්නට ඕනේ. එහෙම නම් මේ හීන ප්‍රනීත ධර්ම හැටියට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නොඑක් තන නොඑක් ආකාරයෙන් විග්‍රහ කරලා දක්වලා තියෙනවා ඒ අතර මේ භෞතික ධර්මයන් හීන වූ සම්පතක් මානසික ධර්මයන් ප්‍රනීත වූ සම්පත ඒ වගේම මේ භෞතික ධන සම්පත් ආදී උපකාර කරගෙන ඇස පිනවමින් කන පිනවමින් නාසය ශරීරය පිනවමින් අපේ සිත පිනවමින් අපි යම්කිසි තෘප්තියක් ලබනවා නම් ඒක හීන වූ තෘප්තියක් මේ සාමිස සැපයෙන් තොර වූ නිර්ාමිස සැපයක් මුල් කරගෙන අපි යම් තෘප්තියක් විඳිනවා නම් ඒක ප්‍රණීත වූ තෘප්තියක් හැටියට ධර්මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සැපය ගැන පමණක් නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ යම් කෙනෙකුට ආහාර පාන තියනවායි කියලා සතුටු වෙනකොට ඒක සාමිස සැපයක්. ඒ තමන් සතු දෙයින් යම් කෙනෙකුට පරිත්‍යාග කරලා කුසගිනි නිවලා එතනින් යම් සතුටක් ඇති වෙනවා නේද? ඒකට කියනවා නිර්ාමිස සැපයයි කියලා. ඒ වගේම නොඑක් නොඑක් දේවල් කරලා Taman යම් යම් දේවල් Taman සන්තක කරගෙන සෑහීමට සැනසීමටපත් වෙනවා නම් ඒකට කියනවා සාමිස සැපයයි කියලා සිල් රැකලා භාවනා කරලා Taman යම් කිසි සැනසීමක් ලබනවා නම් ඒකට කියනවා निराமிස සැපයයි කියලා මෙන්න මේ විදිහට ලෝකේ භෞතික සම්පත් සහ මානසික සම්පත් කියන දෙකම අපි විඳින්නට ඕන විශේෂයෙන් ගිහි පින්නතුන් නමුත් අපි හඳුනාගෙන තියෙන්නට ඕන මේ භෞතික සම්පත් හීන දේවල් මානසික සම්පත් ප්‍රනීත දේවල් මේ හීන ප්‍රනීත භාවයේ වෙන්කොට ගන්නට බැරි වුණොත් කෙනෙකුට නිවැරදිව ලැබූ manussත්වය අර්ථවත් කරගන්නට පුළුවන්කමක් නැහැ අර හීන ධර්මතාවයන් වෙනුවෙන්ම Tamanගේ ජීවිතය කැප කරලා අවසන් වෙනවා විනා ප්‍රනීත වූ මානසික ගුණධර්ම උපදවා ගන්නට निराமிස සැපය උපදවා ගන්නට ඒ තනත්තා කටයුතු කරන්නට පොහොසත් වෙන්නේ නැහැ ඒ බඳු පුද්ගලයා එක හැක් අන්ධ වුණු කෙනෙක් හැටියටයි තථාගතයන් වහන්සේ දැක්වේ. ඊළඟට කන්හ සුක්ඛ සප්පටි භාග ධම්ම. කන්හ ධම්ම කියලා කිව්වේ කළු පාට ධර්ම, සුක්ඛ ධම්ම කියලා කිව්වේ සුදු පාට ධර්ම. මේ කළු සුදු කියන දෙක ඔවුනොන්ට ප්‍රතිපක්ෂයි. මේ කුසල අකුසල ධර්මයන් හෝ සද්ධර්මයේ අසත් ධර්මයේ හෝ හඳුනන් හඳුන්වන්නට තථාගතයන් වහන්සේ දක්වලා තියෙන තවත් එක වචනයක් තමයි මේ කන්හ සුක්ඛ ධම්ම කියලා කියන්නේ. කළු පාට ධර්ම සහ සුදු පාට ධර්ම. එතකොට අපේ මනස නොඑක් නොඑක් අවස්ථාවලදී අඳුරු වෙන ආකාරයත් අපේ මනස යම් යම් අවස්ථාවලදී ප්‍රසන්න වෙන ආකාරයත් නිවැරදිව තේරුම් ගන්නට පුළුවන් වුණොත් ඒ ගැන සැලකිලිමත් වෙද්දී කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් අපේ මනස අඳුරු වෙන්නේ හැම විටම අසත් ධර්මයක් නිසා අපේ මනස පැහැපත් වෙන්නේ පිරිසුදු වෙන්නේ සත් ධර්මයක් නිසා මේ ලැබූ manussත්වය අර්ථවත් කරගන්නට මනස අඳුරු කරන කළු ධර්ම කාලවර්ණ ධර්ම අපේ මනසින් බැහැර කරලා මනස පිරිසුදු කරන සුදු වර්ණ ධර්ම මනසේ ගොඩනගා ගන්නට ඒ තනත්තා ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම කරනකොට ඒ පිළිබඳව ඥානය ඒ තනත්තා සතු වෙනවා එහෙම කරන්නට හැකියාවක් නැතිනම් ඒ තනත්තාගේ එකැසක් අන්දයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට කුසල කුසල ධර්ම සාවජ්‍ය අනවජ්‍ය ධර්ම හීන ප්‍රනීත ධර්ම කන්හ සුඛ සප්පටි භාග ධර්ම කියන මේවා පිළිබඳව නිවැරදි වැටහීමක් නැතුව යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් නමුත් ඒ තනත්තාට භෞතික ධන සම්පත් ඉපයීම සහ වර්ධනය කර ගැනීම පිළිබඳව හැකියාවක් ප්‍රඥානයක් තියෙනවා නම් එබඳු ඇසක් පමණක් තියෙන අර ලෝකෝත්තර ධර්මයන් පිළිබඳව සද්ධර්මයේ පිළිබඳව දැකිය යුතු ඇස නැති නිසා ඒ තනත්තා එක් ඇසක් තියෙන පුද්ගලයෙක් කියලා තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා ඊළඟට දැසක් නැති පුද්ගලයා දැසක් ඇති පුද්ගලයයි කියලා කියන්නේ මේ දෙයාකාරම ඥානය ඇති කෙනා මනුස්ස ලෝකයේ මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්නට භෞතික සම්පත් අවශ්‍යයි ඒ වගේම තමන් ලබන සම්පත් සංරක්ෂණය කරගන්නට ඕන ඒ සංරක්ෂණය කරගන්නවා වගේම වැඩි දියුණු කරගන්නටත් ඕන. ඒ පිළිබඳව කෙනෙකුට යම් ඥානයක් තිබිය යුතුයි. මේ තුන්වැනි පුද්ගලයාට ඒබඳු ඥානයකුත් ඒබඳු ප්‍රඥාවකුත් තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ අපි ජීවත් වෙන්නට භෞතික සම්පත් ඉපයීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මනුෂ්‍යය කියලා කියන්නේ මනස උසස් කෙනේ. ඒ නිසා උසස් මනසක් ඇති කරගන්නට නම් අපි සතුව මානසික ගුණාංග පවතින්නටත් ඕන. ඒ මානසික ගුණධර්ම අපි කොහොමද දියුණු කරගන්නේ? කරගන්නේ මානසික ගුණධර්ම අපි කොහොමද සංරක්ෂණය කරගන්නේ මානසික ගුණධර්ම අපි කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා යම් කෙනෙකුට අවබෝධයක් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ තැනත්තාට ඒ පිළිබඳව ඇස ඒ පිළිබඳව ඥානය තියෙනවයි කියලා හඳුන්වන්නට පුළුවන් මෙන්න මේ දෙයාකාර ප්‍රඥාව යම් කෙනෙකුට තියෙනවා නම් ඒ තැනත්තා දැසම ඇති පුද්ගලයෙක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්තුනේ මේ ලබන්නා වූ මනුස්ස ජීවිතය අපි කුමකටද ලැබුවේ කියලා අපි මෙතනදී විශේෂයෙන් තේරුම් ගන්නට වටිනවා. දැසම ඇති පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්නට නම් අපේ දැසම පාදා ගන්නට නම් අපි එක් අන්තයකට පමණක් බර වෙලා දැසම ලබන්නට පුළුවන් කමක් නැහැ. අපිට මේ භෞතික ලෝකයේ එක හැකින් දකින්නට උත්සාහ කළොත් එතන සමබරතාවයක් ඇති වෙන්නේ නැහැ. සමබරව ලෝකයේ දකින්නටයි අපිට දැසක්ම ලැබිලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ සංසාර ගමන නිවැරදිව සමබරව පවතින්නට අගතිගාමී නොවි අන්තගාමී නොවි මදහත්තු මධ්‍ය මධ්‍යම ප්‍රතිපදාවක් තුල ඉදිරියට ගමන් කරන්නට නම් ලැබූ manussත්වය අර්ථවත් කරගෙන උසස් වූ මනුස්ස ජීවිතයක් ගත කරන්නට නම් මනස දියුණු කරගන්නට නම් ඒ තනත්තාට සමබර වූ මානසික ශක්තියකින් ඉදිරි ගමන යන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ සඳහා මේ භෞතිකමය වශයෙන් අපට දැසක් තියෙනාseම මානසික ප්‍රඥාවත් දෙආකාරයකින් වර්ධනය වෙන්නට ඕනේ. ඒ දෙආකාර ප්‍රඥාව තමයි තථාගතයන් වහන්සේ මෙහිදී දැස හැටි හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපි හොඳට තේරුම් ගන්නට ඕන manussත්වයයි කියලා කියන්නේ භෞතික ධනය මත පමණක් පවත්වන්නට පුළුවන් දෙයක් නෙමේ මානසික ගුණාංග මතත් පැවතිය යුතුයි. ඒ මානසික ගුණාංග නොසලකා හැරලා භෞතික ධනය තුලින් පමණක් ජීවිතය අගය කරන්නට ජීවිතය මනින්නට පුරුදු පුහුණු වීමේ ප්‍රතිවිපාකය අද වර්තමාන මනුස්ස සමාජය හොඳාකාරවම අත්විඳිනවා. ඒ නිසා මේ මේ වාගේ කාල වකවානුවක අපට පැහැදිලිවම වැටහෙනවා මිනිසුන් තුළ මනුස්ස ගුණාංග මනුස්ස ධර්මතාවයන් සාර ධර්මයන් වර්ධනය වීමේ තියෙන වටිනාකම. ඒ වගේම අසත් ධර්මයේ සත් ධර්මයේ වෙන්කොට හඳුනාගෙන අසත් ධර්මයේ බැහැර කරලා සත් ධර්මයේ ඇසුරු කරනවා නම් ඒ තුළ මනුස්සත්වයේ වර්ධනය වෙන ආකාරය මෙබඳු කාල වකවානුවක අපට මනාව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා යම් කෙනෙකුට ඒ අංශ දෙකම නිවැරදිව තේරුම්ගෙන ජීවිතේ පවත්වන්නට පුළුවන් වුණොත් ඒ බඳු පුද්ගලයාට අන්තවලින් බැහැර වෙලා මධ්‍යම ප්‍රතිපදාවක් තුල ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් අවධාරණය කරනවා අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දෙචක්කුම් පනසේවේත සෙට්ටං පුරිස පුද්ගලං මේ කියන ලද අන්ධ පුද්ගලයාත් එක් ඇසක් තියෙන පුද්ගලයාත් ආරකා පරිවජ්ජේ දුරින්ම දුරු කරන්න ඇසුරු කරන්නට එපා ළඟට ගන්නට එපා දෙචක්කුම් පනසේවේත සෙට්ටං පුරිස පුද්ගලං මේ දැසක් තියෙන ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයා පුද්ගලයා පමණක් ඇසුරු කරන්නට කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් අවධාරණය කරනවා. අන්ධයා කියලා කිව්වේ අර වගේ භෞතික පැත්ත ගැන විතරක් අන්ධයා කියලා කිව්වේ භෞතික පැත්ත සහ මානසික පැත්ත දෙපැත්තම නිවැරදිව අවබෝධ කරගන්නට දියුණු කරගන්නට බැරි තැනත්තා අන්ධයා. ඒ වගේම එක් ඇහක් තියනවා කිව්වේ භෞතික පැත්ත විතරක් දකින මානසික ගුණාංග පැත්ත නොදකින තැනත්තා දැසමැත් තැනත්තා කියලා කිව්වේ භෞතික සහ මානසික කියන දෙපැත්තම ධාර්මිකව දියුණු කරන්නට හැකියාව ඇති ඒ දෙයාකාරම ප්‍රඥාව ඇති තැනැත්තා. ඒබඳු අය ඇසුරු කිරීම තුළින් පුද්ගලයාට යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒබඳු අය පමණක් ඇසුරු කරන්න අන්ධයා සහ එක් ඇසක් ඇති පුද්ගලයා දුරින් දුරු කරන්නට කියලා තථාගතයන් වහන්සේ අවවාද කරනවා. ඒබඳු අවවාදයක් මේ සූත්‍රයේදී පමණක් නෙවෙයි පිනතුනි බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා මේ ගුණධම් වලින් පහත් අය වැඩිපුර ඇසුරු කිරීමෙන් Tamanට සිද්ධ වෙන හානිය යාදිසං භජතේ මිත්තං යාදිසං උපසේවති සෝපි තාදිසකෝ හෝති සහවාසෝ හිතාදිසෝ යම් බඳු මිත්‍රයෙක් ඇසුරු කරනවද යම් බඳු කෙනෙක් සහායට පවතිනවද ඒ සහායට පවතින ඇසුරු කරන තැනැත්තාගේ ගුණාංග යම්සේද තමනුත් කලක් යනකොට ඒ වගේ කෙනෙක් බවට පත් වෙනවා සහවාසෝ හිතාදිසෝ මේ එකට ජීවත් වෙනවයි කියන එක ඇසුරු කරනවයි කියන එක මෙන්න මේ වගේ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා පින්නතුනි මේ ඇසුර කියන එක ඊටාම සුවිශේෂ දෙයක් කුමක් නිසාද මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල ධර්ම સિદ્ધාන්තයට අනුව පවතින බව බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළා. ලෝකේ හැම දෙයක්ම හොඳ දේවල් සිද්ධ වෙන්නෙත් හේතුවක් ඇතුවයි නරක දේවල් සිද්ධ වෙන්නෙත් හේතුවක් ඇතුවයි. හොඳ ප්‍රතිඵල ගොඩනැගෙන්නෙත් හේතු සාධක ඇතුවයි නරක ප්‍රතිඵල ගොඩනැගෙන්නෙත් හේතු සාධක ඇතුවයි. එහෙමනම් කිසිම දෙයක් ලෝකේ අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. යමක් හොඳට හෝ නරකට සිද්ධ වෙන්නට හේතුවක් බලපානවා ඒ බලපාන හේතුව තමයි මෙතන ඇසුර හැටියට අපි දක්වන්නේ භෞතික ලෝකයේ යම් යම් දේවල් සාධක හැටියට අපි ගෙනහැර දක්වනවා යම් ප්‍රතිඵලයක් විග්‍රහ කරද්දී පුද්ගලයන් සම්බන්ධව කතා කරනකොට ඒ පුද්ගල සාධකය තමයි මෙතනදී මිත්‍රත්වය හෝ පුද්ගල ඇසුර හැටියට දක්වන්නේ. ඒ නිසා නපුරු අදහස් තියෙන ලෝකයේ නිවැරදිව දකින්නට බැරි අන්තවාදී අදහස් තියෙන පුද්ගලයෙක් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් Tamanට නොදැනීම කාලයක් ගත වෙද්දී Tamanut එබඳු කෙනෙක් බවට පත් වෙනවා. එබඳු දුර්වල අදහස් අගතිගාමී අදහස් අදහස් ඇති කෙනෙක් බවට පත් වෙනවා. දැන් අද සමාජයේ අපට මේ කාරණය නොඑක් පැතිවලින් පැහැදිලිව දකින්නට පුළුවන්. දේශපාලනාංශයේ ගත්තත් නොඑක් නොඑක් පටු අදහස්වල හිර වෙලා ඒවාම නිවැරදි කියලා දකින්නට පුරුදු වුණාම අනිත් පක්ෂයක තව කොච්චර නිවැරදි අදහස් තිබුණත් ඒවා සාධාරණ නිවැරදි අදහස් හැටියට දකින්නට බැරි වෙන තරමට මනස අන්ධ වෙනවා අගතිගාමී වෙනවා. දහම ඇසුරු කරන පුද්ගලයන් දෙස බැලුවත් මේ කාරණේ අපට ප්‍රකට වෙනවා යම්කිසි කෙනෙකුගේ ධහම පමණක් හොඳයි කියලා ඒවාම පමණක් ඇසුරු කළ යුතුයි කියලා අන්තගාමී අදහසක් ඇති කරගත්තු පුද්ගලයා අනිත් පක්ෂයක තව කෙනෙක් තුල කොච්චර හොඳ දහම් කරුණු කොච්චර හොඳ වටිනා ගුණාංග තිබුණා ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා විවේචනය කරන්නට කලක් යද්දී පෙළඹෙනවා. එයි මෙහෙම වෙන්නේ Taman ඇසුරු කරන පුද්ගලයින්ට අනුව Tamanගේ අදහස් උදහස් පරිවර්තන වෙන නිසා. අපේ ජාතක පොතේ සත්‍ය කුඹ ජාතකයේ මේ කාරණයට හොඳම උදාහරණයක් දක්වනවා කුඩා දරුවන් පවා අහලා තියෙනවා අර කුරුල්ලෝ දෙන්නේ ඒ කියන්නේ ගිරා පැටව් දෙන්නේ සුලි සුළඟට ගහගෙන ගිහිල්ලා එක පැටවෙක් තපස් රකින තාපසෙයින් ඉන්න තැනකට අනිත් පැටවා හොරමුලක් ජීවත් වෙන තැනකටත් වැටිලා ඒ හොරු ඇසුරු කරපු තැනත්තා අන්නයට හිංසා පීඩා කරන්නට මරන්නට කොටන්නට ඒ විදිහේ වචන කතා කරන්නට නපුරු සිතුවිලි වලින් ක්‍රියාත්මක වෙන්නට පුරුදු වෙච්ච බවත් ඒ වගේම අර තාපසෙයින් ඇසුරටපත් වෙච්ච ගිරාපෝතකයා ලොකු මහත් වෙනකොට එන්න කන්න වාඩි වෙන්න මේ විදිහේ ප්‍රියමනාප වචන වලින් යහපත් යහපත් අදහස් ඇති කෙනෙක් බවට පත් වුණා කියන බව ඒ ජාතක කතාවේ සඳහන් වෙනවා අපි කවුරුත් අහලා තියෙනවා. එතකොට මේක බුදුදහමේ දැක්වෙන ප්‍රකටම උදාහරණයක් මේ ඇසුර නිසා වෙනස් වෙන ආකාරය දක්වන්නට. ඊළඟට අජාසත් රජුරෝ වගේ අය බුදුරජාණන් වහන්සේ පසු කාලයක දේශනා කරනවා අජාසත් රජතුමාට සෝවාන් වෙන්නට තරම් ශක්තිය තිබුණු කෙනෙක්. ඒ තරම් පාරමිතා වැඩිලා තිබුණු කෙනෙක්. ඒ වගේම පසු කාලයේදී තාම සදහැසිතින් යුක්තව මේ සම්බුද්ධ ශාසනය ශාසනය ඇසුරු කරමින් බොහෝ කුසල් දහම් සිද්ධ කළා. ධර්ම සංගායනා පවත්වන්නට මූලිකත්වයේ ගැන අනුග්‍රහය දැක්වුවා. නමුත් ඒ අජාසත් රජතුමාට Tamanගේ පියා මරණ තැනට මනස රෞද්‍ර වුණේ කුමක් නිසාද? අසත්පුරුෂ මිත්‍රයෙක් ඇසුරු කරපු නිසා, පාප මිත්‍රයෙක් ඇසුරු කරපු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නභජේ පාපකේ මිත්තේ නභජේ පුරිසාදමේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ පහත් අදහස් ඇති අය ඇසුරු කරන්නට එපා. පහත් සංකල්ප තියන අය ඇසුරු කරන්නට එපා. පාපී සිතුවිලි පාපී සංකල්පනා තියන අය දුරින්ම දුරු කරන්න යහපත් සංකල්පනා ඇති කල්යාණ මිත්‍රයෝ පමණක් ඇසුරු කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ නිසයි. එනිසා පින්තුනි මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ විවිධත්වය අපි හඳුනා ගත යුත්තේ ඒ අයගෙන් අපට සිද්ධ වෙන අවැඩ වළක්වා ගන්නටත් අපේ මනස අපේ මේ ජීවිතය නිවැරදිව ආවර්ජනා කරලා බලලා මේ කොටස් වලින් කොයි කොටසටද අපි අන්තර්ගත වෙන්නේ ඒ අපි තුල මොන මොන අඩුපාඩුකම්ද තියෙන්නේ ඒ අඩුපාඩු අපි සකස් කරගන්නේ කොහොමද කියලා යම්කිසි උත්සාහයක යෙදෙන්නටයි අපි මේ සමාජය පිළිබඳව විවිධ විග්‍රහයන් වටහා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල නොඑක් තැන මේ සමාජයේ නොඑක් ආකාරයට කොටස් කරලා බෙදලා දක්වලා තියෙනවා මේ ද්විචක්කු සූත්‍රයේදී මේ දක්වන පුද්ගලයන් තුන්දෙනාගෙන් අව අවසාන පුද්ගලයා එහෙම නැත්නම් දැසම ඇති පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට භාජනය වුණේ. උන්වහන්සේ දේශනා කළේ ඒබඳු පුද්ගලයෝම ඇසුරු කරන්න, ඒබඳු පුද්ගලයෝ ඇසුරු කරන තැනැත්තාට Tamanටත් ඒබඳු කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා තැන්පත් කරලා ධාතු චෛත්‍ය බඳින්න. ඒ වාට වැඳුම් පිදුම් කරන බොහෝ දෙනාට යහපත සිද්ධ වෙනවා. ඇයි උන්වහන්සේ බඳු දේශනාවක් කළේ? ජීවත් වෙලා ඉන්න කාලේ පවා අන් අයගේ වැඳුම් පිදුම් ගරු බුහුමන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් තැකීමක් කළේ නැහැ. නමුත් තව කෙනෙකුගේ මනසෙහි ගුණයක් වඩවා ගන්නට අවශ්‍ය වෙන තැනදී බුදුරජාණන් වහන්සේ වන්දනාවේ පූජාව උන්වහන්සේ අනුමත කළා. ඒ නිසා මල්ගඳ සුවඳ විලවුන් තූර්ය නාදාදී බොහෝ දෙයින් පූජා කරද්දී පිරිනුවන් පංචකයේදී බුදුහාමුදුරෝ දේශනා කළා ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේ විදිහෙන් පූජා කළාට තථාගතයන් වහන්සේට කරන නිවැරදි පූජාවක් නෙමෙයි. යම් කිසි කෙනෙක් ප්‍රතිපත්තියෙන් පූජා කරනවා නම් එය තමයි ශ්‍රේෂ්ඨ කියලා දේශනා කළා. නමුත් ඒ පිරිනුවන් මංචකයේම ඉඳගෙන ඊළඟට දේශනා කරනවා මා පිරිනුවන් පෑවට පස්සේ ශරීරය ආදාහනය කරලා ඒ ਸਰවඥ ධාතුන් වහන්සේලා තන තන නිධන් කරලා ධාතු චෛත්‍ය ඉදි කරන්න වඳින පුදන බොහෝ දෙනාට අපට යහපත සිද්ධ වෙනවා කියලා. එතකොට උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සෙත් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වඳින්න පුදන්න කියලා බුදුහාමුදුරුව අනුශාසනා කළේ අනුදැන වදාලේ කුමක් නිසාද මේ බුද්ධ පූජාව තුලින් කෙනෙකුගේ ගුණ අගයන්නට තථාගතයන් වහන්සේගේ ගුණය නැවත නැවත ඇගීමට ලක් කරන්න අපි පුරුදු වෙනකොට අපට නොදැනීම අපේ මනස තුල ඒ ගුණ ධර්ම වර්ධනය වෙන්නට පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඉවසීම උන්වහන්සේගේ කරුණා මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව යම් කිසි කෙනෙක් අගය කරමින් නැවත නැවත වන්දනා කරනවා නම් පූජා කරනවා නම් ඒ බඳු සදහවත් සත්පුරුෂයන්ගේ මනස තුල කාලයක් යද්දී යහපත් ගුණ ධර්ම වැඩෙන්නට ගන්නවා ඉවසීම වැඩෙන්නට ගන්නවා ප්‍රඥාව වැඩෙන්නට ගන්නවා කරුණා මෛත්‍රිය වැඩෙන්නට ගන්නවා එහෙමනම් බුදුන් වැඳීමේ බුද්ධ පූජා පැවැත්වීමේ ප්‍රධානම අවශ්‍යතාවය සහ ප්‍රධානම යහපත කුමක්ද ඒ ගුණය ඇසුරු කරන්න ඇසුරු කරන්න බුදු බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව ගෞරවය පහළ කරගන්න කරගන්න ඒ බුදුරජාණන් වහන්සේ තුල තිබුණු ගුණ එපමණකින් අපේ මනසේ ගොඩනගන්නට නොහැකි වුණත් අපේ මනසට සරිලන ආකාරයෙන් දියුණු කරගන්නට අපි කාටත් පුළුවන් වෙනවා. එතකොට මෙතනදිත් කුමක්ද මේ සිද්ධ වෙන්නේ? ඇසුරේ තියෙන විශේෂත්වයයි. පාප මිත්‍රයන් ඇසුරු කරනකොට පාප මිත්‍රයන් ඇගීමට ලක් කරනකොට ඒබඳු ස්වභාවයක් අපේ මනසේ ගොඩ නැගෙන්නට පටන් ගන්නවා. බුද්ධ ආදී උත්තරමයන් ගුණයන් වහන්සේලා ඇගීමට ලක් කරනකොට උන්වහන්සේලාගේ ගුණය පිළිබඳව නිතර නිතර හිතන්නට පතන්නට පුරුදු වෙනකොට ඒ බඳු ගුණයන් අපේ సంతානය තුල වැඩෙන්නට පටන් ගන්නවා අන්න එහෙමයි ඇසුර කියන එකෙන් අපි ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන අසත්පුරුෂයන් අයහපත් මිත්‍රයන් පාප මිත්‍රයන් ඇසුරු කිරීමෙන් හැකිතාක් අපේ ජීවිතේ වැළකීලා සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඒ සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා කියන්නේ ජීවමාන පුද්ගලයින්ම පමණක් නොවේ ජීවමාන නොවන පුද්ගලයෙක් උනත් ගුණාත්මක වශයෙන් අපට ඇසුරු කරන්න පුළුවන් අතීතයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලාගේ චරිත කතා කියවමින් උන්වහන්සේලා ගුණාත්මක වශයෙන් අපට ඇසුරු කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ චරිතය කියවමින් උන්වහන්සේ ගුණාත්මක වශයෙන් අපට ඇසුරු කරන්නට පුළුවන්. ඒ වගේම නොයෙකුත් වීර චරිත, නොයෙකුත් සමාජයේ ප්‍රකට චරිත යම් කෙනෙක් නැවත නැවත කියවලා ඒවා ඇගීමට ලක් කරනවා නම් Taman නොදැනීම Tamanගේ මනස ටිකෙන් ටික ඒ මට්ටමට වර්ධනය වෙනවා මෙන්න මෙහෙමයි ඇසුර කියන එකේ ස්වභාවය ඒ නිසා ඇසුරු කරනවා කියන්නේ මේ ජීවත්ව සිටින පුද්ගලයෝම පමණක් නෙමේ ගුණාත්මක වශයෙන් ජීවත්ව ඇති පුද්ගලයා මෙන්ම නැති පුද්ගලයාත් අපට යම් ප්‍රමාණයකින් මනසින් ඇසුරු කරන්නට පුළුවන් ඒ විදිහින් ඇසුරු කරද්දිත් මේ සමාජයේ විවිධාකාර කොටස් වලට බෙදී යනවා. අපි කොයි වගේ පුද්ගලයන් ඇසුරු කරන්නට උත්සාහ කළත් අපිට අපේ මනසේ ස්වභාවයට ගැළපෙන පුද්ගලයන් ඇසුරු කරන්නට තමයි අපි වඩා ප්‍රිය වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළා ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති. මේ ලෝකයේ පුද්ගලයන් සංසන්දනය වෙන්නේ සමාන වෙන්න ධාතු වශයෙන්. ධාතු වශයෙන් කිව්වේ ඔවුන්ගේ සද්ධාව වැඩිලා තියෙන ප්‍රමාණයට, ප්‍රඥාව වැඩිලා තියෙන ප්‍රමාණයට, වීරිය වැඩිලා තියෙන ප්‍රමාණයට. ඒ ඒ ප්‍රමාණයට තමයි මේ ලෝකයේ ලෝකයේ පුද්ගලයන් ඇසුරු කරන්නට ප්‍රිය වෙන්නේ. ඒ නිසා කොයිතරම් ඇසුර මේ මේ විදිහට සකසා ගන්නට කියලා ලෝකයට අනුශාසනා කළත් Taman නොදැනීම යම් යම් පිරිස් වලට එකතු වෙලා ඒ යම් යම් කොටස් වශයෙන් සමාජයේ බෙදීමක් දකින්නට තියෙන්නේ මේ ධාතු වශයෙන් පුද්ගලයන් සංසන්දනය වෙන නිසා. නමුත් ඒ විදිහට નિરાයාසයෙන් ඇදී යන පැත්ත වඩා නිවැරදි පැත්තක්ද වැරදි සහිත පැත්තක්ද කියලා තේරුම් ගත්තොත් අපේ මනසේ දුර්වලකම් හඳුනාගෙන නිවැරදි පැත්තකට අපට යොමු වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැනි උත්මය වැඩ ඉඳිද්දී සරියුත් මහරහතන් වහන්සේ වැනි උත්මය වැඩ ඉඳිද්දී ඒ උන්වහන්සේලා පසු කරගෙන දේවදත්ත හාමුදුරුවෝ හාමුදුරුවෝ වගේ අය ළඟට ගිහිල්ලා ඇසුරු කරන්නටත් සමහර භික්ෂුන් වහන්සේලා පෙළඹුණා. නමුත් උන්වහන්සේලා අතර රහත් වෙන්නට පුළුවන් අයත් හිටියා. සරියොත් මහරහතන් වහන්සේ පස්සේ අවස්ථාවක ගිහිල්ලා ධර්ම දේශනා කරලා 500ක් දෙනා අරහත්ත්වයට පත් වෙලා ඒ රහතන් වහන්සේලා ආපසු කැඳවාගෙන ආවා. එතකොට රහත් වෙන්නට තරම් ප්‍රඥාව තිබුණත් ඒ චරිත වශයෙන් සංසන්දනය වෙන නිසා අර විදිහේ පාප මිත්‍ර ඇසුරකට උන්වහන්සේලා පෙළඹුණා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ අපේ මනසේ තියෙන යම් යම් ගුණාංග වලට අනුකූලව අපි යම් පැත්තකට ඇදිලා යන්නට පුළුවන් નિરાයාසෙ. යම් පක්ෂයකට අපිට නොදැනීම අපි අවනත වෙන්නට පුළුවන්. ඒ නිසා අපේ මනස નિરાයාසයෙන් අනුගත වෙන පැත්ත වඩා නිවැරදි තැනද සාවද්ද තැනක්ද කියලා සිහි කල්පනාවෙන් තේරුම් අරගෙන වඩා නිර්වද්‍ය පැත්තකට යොමු වෙන්නට අපි පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. අපි ඇසුරු කරන පුද්ගලයන් ඇසුරු කරන්නේ කෙබඳු ගුණයක් දැකලාද එහෙම නැත්නම් નિરાයාසයෙන් අපි එතනට ඇදී බැඳී පවතිනවද? එහි සාවද්ද භාවයේ සාරවත්ද භාවයේ තේරුම් අරගෙන අපි ලැබූ manussත්වය අර්ථවත් කරගන්නට මේ ඇසුර ප්‍රයෝජනවත්ද ප්‍රයෝජනවත් නොවෙනවා නම් කෙබඳු ඇසුරක්ද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා තේරුම් අරගෙන ඇසුරු කරන්න අපි උත්සාහවත් වෙන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුට එබඳු නුවණකින් කටයුතු කරන්නට පුළුවන් ඒ පුද්ගලයාට දැසම තියෙනවයි කියලා කියන්නට පුළුවන්. එබඳු දැසම ඇති අයගේ ඇසුර ලබන්නට ලබන්නට තමනුත් දැසම ඇති කෙනෙක් හැටියට වර්ධනය වෙනවා Taman දැසම විවර කරගෙන ලෞකික සහ ලෝකෝත්තර කියන මේ දෙපාර්ශ්වයම නුවණින් දැකලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් Tamanගේ අසුර තව බොහෝ දිනාට දැසම පාදා ගන්නට උපකාර වෙනවා එක්තරා අවස්ථාවකදී ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ සමග දේශනා කරනවා පැහැදිලි කරනවා ස්වාමිනී බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් පමණම පවතින්නේ කල්යාණ මිත්‍රයින් නිසා කියලයි මට මට හිතෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්නට එපා එහෙම කියන්නට එපා ආනන්ද මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් නොවේ මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයසුන නිසායි කල්යාණ මිත්‍රයයි කියලා කියන්නේ කාටද Taman අසත් ධර්මයෙන් වැළකීලා පාප ධර්මයෙන් වැළකීලා අන්නය පාප ධර්මයන්ගෙන් වළක්වන තැනැත්තා Taman කුසල ධර්මයන්හි නිරත වෙමින් අන්නය කුසල ධර්මයන්හි නිරත කරවන තැනැත්තා මෙන්න මේ විදිහේ ගුණාංගයක් යම් කෙනෙක් තුළ තියෙනවා නම් ඒ තනත්තා කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච පළමුවෙනි කල්යාණ මිත්‍රයා, පළමුවෙනි සත්පුරුෂයා. උන්වහන්සේගේ ඇසුර නිසා දසදහස් ගණනින්, ලක්ෂ ගණනින්, කෝටි ගණනින් පමණක් නොවේ අසංඛ්‍ය ගණනින් දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයන්, අපමණ සත්වයින් මේ සසර කතරින් එතර වෙලා අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ හැරුණුකොට මහරහතන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ ඵලලාභී උතුමන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය තුල සත්පුරුෂයෝය කල්යාණ මිත්‍රයෝය එබඳු අයගේ ඇසුර නිසා බොහෝ සත්වෝ මෙලව පරලව අභිවෘද්ධිය සිදු කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් නොවේ සම්පූර්ණ සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි තෝරා බේරා ගන්නට ඕනේ මේ අන්ධ පුද්ගලයන් සමාජය තුල ඉන්නවා. ඒ බඳු අය අසුරට යන්නේ නැතුව ඒ වගේම එක්කසක් පමණක් ඇති මේ ලෝකයේ ගැන විතරක් භෞතික සම්පත් පසුපස විතරක් හඹා යන පුද්ගලයෝ ඉන්නෝ ඒ බඳු අයගේ ඇසුරෙන් තරමක් ඈත් වෙලා ගත යුත්ත පමණක් අරගෙන මේ දැසම ඇති නුවණැති පුද්ගලයන් ඇසුරු කරගෙන භෞතික වශයෙන් දියුණු වෙමින් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙමින් ලැබූ manussත්වය අර්ථවත් කරගෙන ලෝකයේතම කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ manussත්වය ගොඩනගා ගන්නෙ කොහොමද කියලා අපි හැමදෙනාම නුවණින් තේරුම් අරගෙන දැසම විවර කරගෙන ක්‍රියාත්මක වෙන හැටියට මේ පින්වත් හැමදෙනාටම අපි මෙත් සිතින් ආරාධනා කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් ධර්ම අවබෝධය මේ හැමදෙනාටම දැසම දියුණු කරගෙන දෙයාකාරම ප්‍රඥාව තියුණු කරගෙන ලෞකික ලෝකෝත්තර උභය සම්පත් සාධනය කරගන්නට අවශ්‍ය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 අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පුකුණුමිට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ